මම පසුගිය සතියේ දේශනා කරේ පරමාර්ථ ධර්ම තුල ඒ හේතුඵල ධර්මතාවයන් පරමාර්ථ වශයෙන් දේශනා කළ පරමාර්ථ දේශනාවක් අපි සම්මුතියනොත් මේ හේතුඵල කියන ටික අවබෝධ කරගන්නට ඕනි. ତොර සම්මුතියෙන් හේතුඵල අවබෝධ කරගන්න ආකාරය අද දේශනා කරනවා. එහෙනම් එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පවතින මේ ලෝකේ භාග්‍යයක් සත්පුරුෂයන් මත නේද ඔය දහම් පවතින සත්පුරුෂයන් මත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද භාගයක් කොටසක් නෙමෙයි සම්පූර්ණ සත්පුරුෂයන් මත තමයි මේ ධහම පවතින්නේ එහෙනම් ඒක ලස්සන හේතුවක් හොඳ හේතුවක් මුල්ම හේතුවක් පළවෙනි හේතුවක් සත්පුරුෂ ආශ්‍රය ඉස්සෙල්ලා අපි සත්පුරුෂයා කියන්නේ කවුද කියන එක අඳුර ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. කවුද සත්පුරුෂයා? සත්පුරුෂයා සත්තු මරන්නේ. සත්පුරුෂයා හොරකම් කරන්නේත් නෑ. සත්පුරුෂයා වැරදි කාමසේවනයන් කරන්නේත් නෑ. සත්පුරුෂයා බොරු කියන්නේත් නෑ. සත්පුරුෂයා කේලම් කියන්නේත් නෑ පරුෂ වචන කතා කරන්නේත් නෑ සත්පුරුෂයා වැඩකට නැති හිස් වචන කතා කරන්නේත් නෑ සත්පුරුෂයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නැහැ. එතකොට අඳුන ගන්න පහසුයි. මෙන්න මේ කරුණ වලින් වෙන්ව වාසය කරනවා නම් යම් පුච්චලෙක් ඒ පුච්චල සත්පුරුෂයෙක්. දැන් සත්පුරුෂයා ගෙදර ඉන්නවා. හැබැයි අසත්පුරුෂයොත් ගෙදර ඉන්නවා. අසත්පුරුෂයයි සත්පුරුෂයයි වෙන් කර ගන්න ඕනේ. අසත්පුරුෂයා තමයි අර පස්පව් දස අකුසල් කරන අය. අසත්පුරුෂයා සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනයන් කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති වචන කතා කරනවා, මත්පැන් මාත්‍රාවි පාවිච්චි කරනවා අසත්පුරුෂයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසත්පුරුෂ ආශ්‍රයෙන් සාමුලින් අයින් වෙන්න. එහෙනම් කොහොමද අයින් වෙන්නේ? දැන් gedare ඉන්නවනම් අයින් කරන්නත් බෑ. එකපාරක් කියන්න දෙපාරක් කියන්න තුන්පාරක් කියන්න අහන්න නැත්නම් එයාව අයින් කරන්න වෙනවා. තමන්ගේම සහෝදරයෙක් වුණත් කරන්න දෙන්නේ. තමන්ගේම දරුවෙක් වුණත් කරන්න දෙන්නේ. ස්වාමියා භාර්යාව වුණත් කරන්න දෙන්නේ. එකපාරක් කිව්වා දෙපාරක් කිව්වා තුන්පාරක් කිව්වා අහන්න නැත්නම් එයාගේ ආශ්‍රය නවත්තන්න වෙනවා. එයි. එයා හින්දා යන්න වෙන්නේ දුගති. ඒ පුච්චල නිසා යන්න වෙන්නේ නිරේ. අපි මොකටද තවත් කව කෙනෙක් හින්දා අපි නිරේ යන්නේ. අපි අපායේ දුක් විඳින්නේ. එහෙනම් සත්පුරුෂය ආශ්‍රය කරන්න. ඒක පළවෙනි කාරණේ. මුළු දහමම තියෙන සත්පුරුෂය මත. එහෙනම් පළවෙනි කාරණය ලස්සන හේතුවක්. මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය හේතුවක් වෙනවා ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සද්ධර්මය ශ්‍රවණය කරනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙන පුච්චලයා සත්පුරුෂය විතරයි තථාගත ධහම ශ්‍රවණය කරන්න බණ ටිකක් අහන්න යන්න කතා කරන්නේ. ඒ සඳහා පොළඹවන්නේ. ඒ සඳහා උනන්දු කරවන්නේ. උත්සාහවන්ත කරන්නේ සත්පුරුෂයෙක්. අන සත්පුරුෂයා නිසා සද්ධර්මය ශ්‍රවණය කරනවා. ලස්සන ඵලයක් උපදී. අසත්පුරුෂය ආශ්‍රය කළොත් කවදාවත් සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසත්පුරුෂය ආශ්‍රය කළොත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසද්ධර්මයක්. අසද්ධර්මයක් ශ්‍රවණය කළොත් ඇති වෙන්නේ අසද්ධාව. සද්ධාව ඇති වෙන්නේ. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය කියන්නේ හොඳ හේතුවක්. ඒකෙන් උපදවන ඵලය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කිව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ උතුම් ධර්මයටයි සද්ධර්මය කියන්නේ. ඒ ඵලය උපදවා ගන්න පුළුවන්. ඒ ඵලය හැබැයි හේතුවක් වෙනවායි. ඒ සද්ධර්මය නැමැති ඵලය උපදවා ගත්තා. බණට කැහුවා බුදුරජාණන් වහන්සේ. ඒ සත්පුරුෂය මත. සත්පුරුෂයා තමයි අඩ ගහගෙන ආවේ. අදත් බණ අහන්න වාඩි වුණා නම් සත්පුරුෂ ආශ්‍රය නිසාමයි. අහල පහල අයත් ඒක රාශි කරගෙන මැදිරිය තුලට ඇවිල්ලා බණ ටික අහන්නේ නිවසේ අහල පහල අයත් එකතු කරගෙන ඇවිල්ලා රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා බණ ටික අහන්නේ සත්පුරුෂයෝ. අන සත්පුරුෂයෝ නිසා සද්ධර්මය ශ්‍රවණය කරනවා. අන ලස්සන ඵලයක් ඉපදුවා. ඒ සද්ධර්ම ශ්‍රවණය හේතුවක් වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි ශ්‍රද්ධාව. සද්ධර්මය ශ්‍රවණය කරන කෙනෙකුට විතරයි සද්ධාව නැමැති ඵලය උපදව ගන්න පුළුවන්. ඒ ඵලය උපදුවේ සද්ධර්මය නැමැති හේතුවෙන්. ඒතර සද්ධර්මය නැමැති ඵලය උපදුවේ සත්පුරුෂ ආශ්‍රය නැමැති හේතුවෙන්. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ සත්පුරුෂය ආශ්‍රය හොඳයිද නැද්ද කියන එක. සත්පුරුෂ ආශ්‍රය හොඳයි. එහෙනම් ඒ තුලින් සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ඒ ඵලය උපදවා ගත හැකියි. ඒ ඵලයේ හේතුවක් වෙනවා සද්ධාව නැමැති ලස්සන ඵලයක් උපදවන්න. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇතිවෙන පැහැදීම. ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරෙනවා වැටහෙනවා අවබෝධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. අපි යම් කිසි කෙනෙක් ඇසුරු කරන්න ඕනේ යාගේ ස්වභාවය දැනගන්න. එහෙම නැත්නම් එයා ප්‍රකාශ කරලා තියෙන ප්‍රකාශ දේශන අපි ශ්‍රවණය කළොත් අපට පුළුවන් ඒ පුච්චලය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එහෙනම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරනකොට තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා. මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චලයේද? ඒ කොහොමද? අපි දන්නා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං කියන්නේ එයි. සියලු ක්ලේශ ධර්මයන් සිතින් බැහැර කරපු නිසා අරහං කියනවා. නික්ලේශී. වීත රාගී, වීත දෝෂ, වීත මොහ. රාග රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. දේශ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. මෝහ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. දැන් අපි බලන අපේ සිතත් එක්ක සම්බන්ධ කරලා කොහොමද කියලා. අපේ සිත අපට පේනවා. එතකොට අපේ සිතට රාගය එනවා. රාගය කියන්නේ ඇලෙනවා. අපේ සිත රාග සහිතයි. අපේ සිත ද්වේෂය එන අපේ සිතට. අපේ සිත ද්වේෂ සහිතයි. අපි මේ කරුණු දෙකට මේ රාගයට ද්වේෂයට සිත තුළ හොඳට ලගින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නවා. සිතට එනවා සිතට ඇතුල් වෙනවා ඇතුල් වෙලා සිතේ බැස ගන්නවා සිතේ ලගිනවා ඊට පස්සේ සිතේ පළපදියම් වෙනවා රාගයයි ද්වේෂයයි ඒ දෙකට හොඳට පවතිනට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවනම් මෝහයක් තියෙනවා. ඒතර අපි කල්පනා කරනවා බුදුරජාන් වහන්සේට නැත්තම් මේක ඒ තථාගතයන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද? දේශය කියන එක සහ මුලින්ම නැවත හටගන්නේ නැත්තම් ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ දෙක නිරන්තරයෙන්ම සදාකාලිකව හට නොගන්න තැනටපත් කරා නම් එයා මුලාවෙන් මිදිලා ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ වගේම තථාගතයන් වහන්සේගේ සිතට මානයක් එන්නේ. සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන. තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න කියලා තථාගතයන් වහන්සේට සිතුවිලි පහළ වෙන්නේ. තවත් කෙනෙක් එක සමාන කරලා කතා කරන්න තථාගතයන් වහන්සේට සිතුවිලි පහළ වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට වඩා පහත් කියලා තමන්ගේ සිත තුළ සිතුවිලි ඇති වෙන්නෙත් නැහැ. සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන. ඔය ත්‍රිවිධ මානෙන් එක මානයක්වත් නැහැ තථාගතයන් වහන්සේ. අපි බලන අපේ සිත තුළ අපේ සිත තුළ තියෙනවා. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා මෙන්න මේ කරුණු දැනගෙන කරුණු දැකගෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දික්කියක බැඳිලත් නැහැ. එක පුච්චලෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ බණ අහලා මට නම් දැන් කිසිම දිට්ටියක් නැහැ කිව්වා. මට දැන් කිසිම දිට්ටියක් නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ දේශනා කරන බමුණ ඒ නැහැ කියලා හිතන එක දිට්ටියක්ම තමයි කිව්වා. ඒකත් දිට්ටියක්. Taman ගාව දිට්ටි නැහැ කියලා හිතුවනම් ඒකත් දිට්ටියක්. ඒ දිට්ටිය ඉල්ලලා ඉන්න අය. මොකද්ද? තමන්ගේ සිත තුළ කිසිම දිට්ඨියක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බමුණ ඒකම දිට්ඨියක් කිව්වා. අන තථාගතයන් වහන්සේට දිට්ටි නැහැ. දිට්ටි කියන්නේ වැරදි දෙකකින් 62ක් දිට්ටි. උච්ඡේද දිට්ටි 44ක් සාසත දිට්ටි 18ක් එකක්වත් තථාගතයන් වහන්සේට නැහැ. අපිට අපිට තියෙනවා අපි විවිධ දේවල් වලින් යම් දෙයකින් අපේ අරමුණු ඉටු වෙන්නේ නැත්නම් අපි තවත් දෙයක් හොයනවා අපේ අරමුණු ඉටු කරගන්න. විවිධ උපක්‍රම යොදනවා. විවිධ තැන්වලට යනවා. විවිධ තැන්වල ගිහිල්ලා යදිනවා. ඉල්ලනවා. වැඳ වැටිලා ඉල්ලනවා. පෙරලි පෙරලි ඉල්ලනවා. පඳුරු ගැට ගහලා ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ ඉල්ලන්න දහමක් දේශනා කළේ නේ. අවබෝධ කරගන්න දහමක් දේශනා කළා තියෙනවා. අපි ගාව දික්ටි තියෙනවා. මේ දේ සුබයි කියලා අපි අරගන්න පුරුදු වෙලා තියෙන මේ මේ දේ අසුබයි කියලා. එහෙන් දකින ලස්සන දේවල් සුබයි කියලාම තමයි අපි අරන් ඉන්නේ. එහෙන් දකින අකමැති දේවල් අමනාප දේවල් අසුබයි කියලා ගන්න. වැරදි එක. අසුබ දේවල් සුබ දේවල් මහා මංගල සූත්‍රයේ කරුණු 38කින් පැහැදිලි කරා තථාගතයන් වහන්සේ. මොනවාද සුබ මොනවාද අසුබ? සුබ කියන්නේ යහපත් දේවල්. මාතාපිත උපට්ඨාණං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්ත ඒතම් ඒක යහපතයි කිව්වා. භාව සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාච ඒකනම් යහපතයි කිව්වා. සුභයි කිව්වා. මෙන්න මේ ආකාරයෙන් මහා මංගල සූත්‍රයේ කරුණු 38ක් තියෙනවා. 38න් දේශනා කළේ සුභාසුභ දේවල්. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිස්යන්ට මේ පැහැදිලි කරා සුභාසුභ දේවල්. හැබැයි අපි විවිධ ආකාරයෙන් සුභ අසුභ දේවල් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒවා දිටි. තථාගතයන් වහන්සේ දිටි එකක්වත් නැහැ. එහෙනම් ඒ සිත මොනතරම් නිර්මලද? මොනතරම් පිරිසිදුද? මොනතරම් පවිත්‍රද? ඒ සිත. අන පහදිනවා අපි. ඒ බුදුරජාන් වහන්සේගේ සිත ගැන බලන්න ඕනේ අපි. මොන වගේ සිතක්ද? මොන වගේ සිතුවිලිද සිත තුළ හටගත්? අපේ සිතත් බලනවා අපි. අපේ සිතේ හටගන්නේ මොන සිතුවිලිද? ඒ තමයි බුද්ධානුස්සති කියලා කියන්නේත් ඒක. කමඨහනක් ඒක. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් අනුව අපි සිතනවා. බුදුරජාණන් වහන්සේ 73ක් ඥාන උපදවා ගත්තා. හයක් අපට උපදවන්න බෑ. සදාසාධාරණ ඥාන අනිත් 67ම අපට උපදවන්න පුළුවන්. හැබැයි අපි එකක්වත් උපදවාගෙන තියනවද කියලා තමන්ගේ සිතින් විමසලා බලන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරෙනවා වැටහෙනවා අවබෝධ වෙනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ කෙරෙහි පහදිනවා ඒ කියන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිවැරදිව පහදිනවනම් බුදුරජාණන් වහන්සේට සැකයක් නැහැ. කිසිම තැනක සැකයක් නැහැ. ඇයි? සියල්ල දන්නවා සියල්ල දකිනවා තථාගතයන් වහන්සේ. අතීතයේ සියලුම දේවල් දකිනවා. අනාගතයේ සියලුම දේවල් දකිනවා. වර්තමානයේ සියලුම දේවල් දකිනවා. අතීත, වර්තමාන, අනාගත කියන මේ කාලත්‍රය තුළ සිදුවෙන සිදු වුණු ඒ සියලු දේ දකින බුදුරජාන් වහන්සේ. අපි දකිනවද? අපිට ඒක කිසි දෙයක් දැක ගන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සිත කොයි වගේ සිතක්ද? බුදුරජාණන් වහන්සේගේ සිතේ තණ්හාව නැහැ. දිට්ඨිත් නැහැ. මානයක් නැහැ. අපේ සිතේ තණ්හාවක් තියෙනවා. මානයක් තියෙනවා. දිට්ඨියක් තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේ කෙරේ පහදින්නේ ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය. තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ඥානයක්. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට විතරක්. ආස්‍ය අනුසය ආස්‍ය අනුසය යන්තම් හරි තියනවනම් ඒක දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. කෙලෙස් චුට්ටක් තියනවාද? මධ්‍යම ආකාරයට තියනවාද? ඊට ඉහළින්ම තියනවාද කියලා. ආශ්‍රය හා අනුස්සය වශයෙන්. යමක ප්‍රාතිහාර ඥානෙ. ඒක ලෝකෙ කිසි කෙනෙකුට උපදවන්න බෑ. මහා කරුණා සමාපatti ඥානය. මහා කරුණාවෙන් ලෝකය දිහා බලන්නේ. Tamanට යහපතක් කරගන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකය දිහා බලන්නේ. අන් අයගේ යහපත පිණිස. අද මගෙන් කාටද යහපතක් වෙන්නේ කියලා. පෘථග්ජන පුච්චලය බලන්නේ මම මට අද කවුද යහපතක් කරන්න කියලා. අද කොහොමද මගේ ජීවිතය ගොඩනගාගන්නේ? බුදුරජාණන් වහන්සේ කල්පනා කරේ එහෙම නෙමෙයි. මේ අවබෝධ කරගත් දහම මේ දහමෙන් අද ප්‍රයෝජන ගන්න කවුද? ඒ පුච්චලයා හොයාගෙන සතපොම් ගණන්, සිය ගණන්, දහස් ගණන් ගියා. පයින් වඩින්න පුළුවන් තැන් වලට පයින් වැඩියා. 이르දියෙන් වඩින්න ඕන තැන් වලට 이르දියෙන් වැඩියා. ළඟ ඉන්නවා නම් එයාට ළඟ ඉඳගෙන බණ කිව්වා. ඒ මහා කරුණාවෙන්. සබඤ්ඤුත ඥානෙ. සියල්ල දන්නවා සියල්ල දකිනවා. අනාවර ඥානෙ. ඒ ඕනම දෙයක් අනාවරණය කිරීම. නිවැරදිව අනාවරණය කිරීමේ හැකියාවක් තියෙන බුදුරජාණන් වහන්සේට. අන්න ගුණයන් හා ඥානයන් පොඩ්ඩක් හොයන්න. එතකොට තථාගතයන් වහන්සේ කවුද කියලා පහදී අන්න තේරුම් ගන්නවා අන්න අවබෝධ කර ගන්නවා Tamanට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද මේ තරම් ශ්‍රේෂ්ඨ පුච්චලයේ තව ඉන්නවද ඒ හිටියොත් තවත් බුදු කෙනෙක් විතරයි අන්න සද්ධාව ඇති වෙනවා ඒතර ධර්මයේ කෙරේ ඒතර ධර්මයේ පිළිබඳව සොයනකොට ධර්මයේ පිළිබඳව විමර්ශනය කරනකොට ධර්මයේ පිළිබඳව පහදිනවා සුළුවෙන් ගත්තත් පහදින්න පුළුවන් සත්තු මරණ එක හොඳයිද නොමරණ එක හොඳයිද කියලා චුට්ටක් හරි මොලේ තියෙන කෙනෙක්ගෙන් අහුවොත් කියයි නොමරණ එක හොඳයි කියලා. හොරකම් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා අහුවොත් චුට්ටක් හරි ප්‍රඥාව තියෙන පුජ්‍යලේ කියන්නේ හොඳම නෑ හොරකම් කරන එක. වැරදි කාම සේවනයන් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා අහුවොත් බුද්ධිමත් පුජ්‍යලේ කියන්නේ නොකරන එක තමයි හොඳ කියලා. බොරු කියන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා අහුවොත් බුද්ධිමතා කියයි නොකරන එක හොඳයි. බොරු බොරු නොකියන එක හොඳයි. මත්පැන් මාත්‍රාව්‍ය පාවිච්චි කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් නුවණ තියෙන කෙනෙක් කියන්නේ පානය නොකරන එක හොඳයි. බලන්නකො. සුළුවෙන් ගත්තත් හොඳයි තථාගතයන් වහන්සේගේ දහම. මධ්‍යමෙන් ගත්තත් හොඳයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන එහෙම ගත්තත් හොඳයි. සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් අගින් ගත්තත් හොඳයි. ඒ ධහම අරගෙන ආවේ මහා සංඝරත්නය සංඝරත්නය කෙරේ පහදිනවා. මේ කෙටියෙන් කියන්නේ. සද්ධාව ඇති වෙන ආකාරය ධර්මයේ කෙරේ පහදිනවා. ඒ ධර්මය අරගෙන එන මහා සංඝරත්නය කෙරේ පහදිනවා. ඒ ධර්මය දේශනා කරපු ශ්‍රේෂ්ඨතම ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. සද්ධාව අචලයි. හැබැයි අචල වෙන්නේ ධර්මය හරියටම අවබෝධ කරගත්තොත් පසුගිය සතියේ දේශනා කරා ඒ දහම හේතුඵල දහම පැහැදිලි කරා. ඒ තුළ නිවැරදි මනස පවත්වන්න පුළුවන් නම් සැකය විචිකිච්ඡාව අවසන් වෙනවා. එහෙනම් සද්ධාව සද්ධාව හේතු වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්න. ඒතර සත්පුරුෂ නැමැති හේතුව ලස්සන ඵලයක් ඉපදුවා ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නැමැති හේතුව ලස්සන ඵලයක් ඉපදුවා තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා. තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා සද්ධාව. ඒ සද්ධාව හේතුවක් වෙනවායි. ඒ මොකටද? සද්ධාව තියෙන පුච්චලයා නුවණින් මෙනෙහි කරනවා. නුනුවණින් නෙමෙයි නුවණින් මෙනෙහි කරනවා. නුනුවණින් මෙනෙහි කරන පුච්චලයා කරන්නේ අකුසල්. නුවණින් මෙනෙහි කරන පුච්චලයා කරන්නේ කුසල්. එයි සද්ධාව තුල සිත පැහැදිලා තියෙන්නේ තුනුරුවන් කෙරෙහි ඒ පුච්චලයා ආයි නුනුවණින් මෙනෙහි කරන්නේ නුවණින් විතරයි මෙනෙහි කරන්නේ. අන ලස්සන තව ඵලයක් ඉපදුවා. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම හේතුවක් වෙන තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ මොකක්ද? මනා නුවණක් ඇති වෙනවා. නුවණින් මෙනෙහි කරන පුච්චලයට විතරයි මනා නුවණක් ඇති වෙන්නේ. අන්න තවත් ලස්සන ඵලයක් උපදවනවා. මනා නුවණක් ඇති වෙනවා. හොඳට නුවණ මෙහෙවන්න පුළුවන්. මනා නුවණ අර නුවණින් මෙනෙහි කිරීම නැමැති හේතුයෙන් හටගත්ත ඵලයක් හැබැයි ඒක හේතුවක් වෙනා තවත් ලස්සන ඵලයක් උපදවන්න. මනා නුවණ තියෙන පුච්චලගේ ඉන්ද්‍රිය සංවරයි. එයාගේ අස සංවරයි. ඒ ඇස සංවරයි කියන්නේ ඇහැට පෙනෙන රූප පිළිබඳව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. කන සංවරයි. කනෙන් අහන ශබ්ද පිළිබඳව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ නාසය සංවරයි. නාසයෙන් විඳින ගඳ සුවඳ පිළිබඳව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ දිව සංවරයි. ඒ දිවෙන් විඳින රසය පිළිබඳව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ කය සංවරයි. ඒ කයෙන් ලබන පහස පිළිබඳව ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එයාගේ මනස සංවරයි. ගන්න අරමුණ තුල ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන ඉන්ද්‍රිය සංවරයි ලස්සන ඵලයක් ඉපදුවා මනා නුවණ හේතු කරගෙන. ඒතර මනා නුවණ නැමැති ඒ ඵලය හේතුයි ඒක උපදිවේ තව ලස්සන හේතුවකින් ඒ තමයි නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කරන්න හේතු උනේ සද්ධාවයි. සද්ධාව නැමැති ඵලය උපදුවේ සද්ධර්මය ශ්‍රවණය කිරීම නැමැති හේතුයෙන්. සද්ධර්ම ශ්‍රවණය කිරීම නැමැති ඵලය උපදුවේ සත්පුරුෂ ආශ්‍රය කියන නැමැති හේතුයෙන්. මලන ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා මේ හේතුව හැදුවොත් මේ ඵලය උපදවන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය සංවරයි. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. මොකටද? ත්‍රිවිධ සුචරිතයට ඉන්ද්‍රිය සංවර පුච්චලයක් කයින් අකුසල් කරන්නේ ඉන්ද්‍රිය සංවර පුච්චලය වචනයෙන් අකුසල් කරන්නේත් නෑ ඉන්ද්‍රිය සංවර පුච්චලය සිතින් අකුසල් කරන්නේත් නෑ ත්‍රිවිධ සුචරිතය කියදෙන අන්න තව ලස්සන ඵලයක් උපදවන ඒ මොන හේතුවෙන්ද ඒ ත්‍රිවිධ සුචරිතය නැමැති ඵලයේ උපදිවේ ඉන්ද්‍රිය සංවරය කියන නැමැති හේතුවෙන් ඒ හේතුව නැමැති ඒ හේතුව නැතුව ඒ ඵලය උපදවන්න බෑ. දැන් තව ලස්සන ඵලයක්. හැබැයි ඒක ආයි හේතුවක් වෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතේ හේතු වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සතර සතිපට්ඨාන. අන්න එනවා නිවන් මාර්ගට. අන්න එනවා නිවන් මාර්ගට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට හරි දානන්ද හාමුදුරුවන්ට. මුළු දහමම තියෙන සත්පුරුෂයන් මත. දැන් ආවා ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවා නම් යම් කෙනෙක් කෙනෙක් එයා නියත වශයෙන්ම සතර සතිපට්ඨානෙ වඩනවා. සතර කිව්වේ හතරට. සති කිව්වේ සිහියට. ප ဋ ාණ කිව්වා පිහිටුවට. සතර ආකාරයෙන් සිත පිහිටවීමට කිව්වා සතර සතිපට්ඨාන. කායේ කායානුපස්සී විහෙරති. ඒක ලස්සන ගාතාවකින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ මහණෙනි එකම ධර්මතාවයයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සිත හොඳට සුද්ධ වෙන්න පිරිසිදු වෙන්න වඩාත්ම පිරිසිදු වෙන්න චිත්ත සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන ශෝකය හැඬීම පරිද්දවාන සමතික්කමාය පරිදේව කියන හැඬීම සමතික්කමයි සමනය කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. දුක් දොමනස් සතුරු දහන් කරගන්නීම සඳහා. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. ඥායස්ස අධිගමාය. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥායස්ස කිව්ව එක ඥානය. ඉහළට ගැනීම සඳහා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චි කිරියාය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා යදිදං චත්තාරෝ කොමන හතරක්ද? ඉද බික්කවේ බික්කු මහණෙනි දරුවෙන්. කාය කාය අනුපස්සී විහෙරති. මහණෙනි කයේ කය අනුව බලමින් වාසය කරන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. හට ගන්න කායික මානසික වේදනාවන් පිළිබඳ ඒ දකිමින් වාසය කරන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත හැසිරෙන ආකාරය බලමින් වාසය කරන්න. කොහොමද සිත හැසිරෙන්නේ කියලා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ ලෝක ධර්මතාවය තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන විශ්වයේ යථාර්ථයයි තථාගත ධහම කියන්නේ. ඒ ධර්මයට අනුව හිතන්ට මෙනෙහි කරන්ට ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි ආතාපි කිව්වේ කෙලස් වලට ආතාපි තවනව දවන සම්පජානෝ සතිමා හොඳ සීයෙන් යුක්තව විනය ලෝකයේ මේ ස්කන්ධ පංචකය ලෝකයේ කිව්වේ ස්කන්ධ පංචකයට විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං විෂම ලෝභය බැහැර කරන්න ද්වේෂය බැහැර කරන්න දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මෝහයක් ගැන කතා කරන්නේ නැහැ ලෝභයයි ද්වේෂයයි බැහැර කරන්න කියන්නේ. අවිජ්ජා දෝමනස්ස. ඇයි ලෝභයයි ද්වේෂයයි බැහැර කළොත් මෝහයක් නැහැ. මෝහයෙන් යුක්ත පුච්චලයට විතරමයි රාගයයි ද්වේෂයයි එන්නේම. ලෝභයයි ද්වේෂයයි එන්නේම. ඒ නිසා තථාගතයන් වහන්සේ කරුණු දෙකයි මෙතන දිගන්නේ. අවිජ්ජා දෝමනස්ස. උතර බැහැර කරන්න තියෙන කරුණු තුනක් නෑ දෙකයි. ලෝභයයි ද්වේෂයයි එහෙනම් සතර සති සිහිය ප ဋ ාණ පිහිටුවා කායේ කායानुපස්සී විරති කොහොමද මේක බෙදන්න කායේ කායानुපස්සී විරති ඒක බෙදන්න කලින් ඉස්සෙල්ලා සිත පොඩ්ඩක් සමතේකටපත් කරගන්න ඕනි සිත සමතේකටපත් කරගන්න පුළුවන් ඒ සඳහා කමඨහන් 40ක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තැනක්. දැන් අපේ සිතුවිලි පවතින්නේ කෙලෙස් මත. පංච නීවරණ මත. අපේ සිත පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව බැහැර කරන්න නම් මෙන්න මේ 40න් එකක් ගන්න. සම 40 කර්මස්ථාන. 40 සම 40කට සම කරලා බුදුරජාණන් වහන්සේ සිත පිහිටවන්න ඒ 40 දේශනා කළා. කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තැනක්. දැන් අර නීවරණත් එක්ක පැටලිලා තියෙන සිත, කෙලස් වල පැටලිලා තියෙන සිත අපි අරගෙන අපි තියනවා මේ 40න් එකක. දැන් උදාහරණයක් ගත්තොත් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති. දැන් මේ ආනාපාන සති කමඨහනම සියලු දෙනාටම සාධාරණ වෙන්නේ නැහැ. එහෙමනම් තථාගතයන් වහන්සේ එකම කමඨහනයි දෙන්නේ. නැහැ. 40ක් දේශනා කළේ මේ 40න් කැමති එකක් ගන්න පුළුවන්. අනුස්සති 10ක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා බුද්ධානුස්සති. ඒ බුදුරජාන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් මෙනෙහි කිරීම බුද්ධානුස්සති. ඒ ධර්මය මෙනෙහි කිරීම එකින් එක එකින් එක ගලපලා බැලීම ධම්මානුස්සති. ඒ සංඝයාගේ ගුණයන් මෙනෙහි කිරීම උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, එයාදී ගුණයන් මෙනෙහි කිරීම සංඝානුස්සතියි. තමන් සමාදන් වෙච්ච සීලය කැඩෙන්නේ බිඳෙන්නේ paludu වෙන්නේ නැතුව හොඳින් ආරක්ෂා කරගෙන ආය නැවත ප්‍රත්‍යාවේක්ෂා කළොත් සීලානුස්සති. ඒ තුල සිත නවතිනවා. කමඨහන්. මරණානුස්මති මරණය ගැන නිතර මෙනෙහි කරලා ඒ තුලිනුත් සිත සමාධිගත කරන්න පුළුවන්. ආනාපාන සති, දේවතානුස්සති, චාගානුස්සති, උපසමානුස්සති. ඒ අනුස්සති 10ක් තියෙනවා. අසුබ 10ක් තියෙනවා. උද්දුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්කිත්තක, හත වික්කිත්තක, ලෝහිතක, පුලවක, අට්ටක. ඒ ආදි වශයෙන් අසුබ 10ක් තියෙනවා. කසිනක් 10ක් තියෙනවා. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ. පඨවි ආපෝ තේජෝ වායෝ. නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ. මේ සෑම එකකින්ම කරන්න පුළුවන් සිත සමාධිගත කිරීමක් විතරයි. කායගත සතිත් ඒකේ සමාධිගත කරන්නත් පුළුවන්. හැබැයි කායගත සතිය විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. විදර්ශනාවටත් අයිති සමතයටත් අයිති. කායගත සති කියන කමටහන. එහෙනම් අනුස්සති 10යි අසුබ 10යි කසින 10යි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ ඒ සිතුවිලි පවත්වන්න පුළුවන් තැන්. ඒ සිතුවිලි වලට කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තනක්. එහෙනම් ඒ සිතුවිලි නවත්තන්න පුළුවන් තැන් තමයි කමඨහන් කියලා කියන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒ සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයන් වගේ වාසය කරනවා. අරූපාවචර ධ්‍යාන හතරයි. ඒ සිත සමාධිගත කරන ආකාරයක්. සමාධියක් ඒ කිතනින් ඉහළට ගිහිල්ලා ධ්‍යාන වශයෙන් උපදවනවා. ආහාරයේ පිළිකුල් සංඥා හා චතු ධාතු විවත්තාන. ආහාරයේ පිළිකුල් වශයෙන් බැලීම. එතකොට රස රස සංඥාව, රස තණ්හාව නැති වෙනවා. ආහාරයේ පිළිකුල් වශයෙන් බලන කෙනෙකුට. අනිත් එක චතු ධාතු විවත්තාන කියන්නේ සතර මහා ධාතු හැටියට මෙනෙහි කරනවා යම් කිසි කෙනෙක්. අන්න එකයි තියෙන්නේ විදර්ශනාවට. එකක් අරගෙන තියෙනවා විදර්ශනාවට අනිත් 39ක් බුදුරජාණන් වහන්සේ සමතේට දාලා තියෙනවා. සතර මහා ධාතු හැටියට යම් කිසි කෙනෙක් මෙනෙහි කරන්න තේරුම් ගන්න මෙනෙහි කරලා තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් නම් සතර මහා ධාතු හැටියට එතෙන් තමයි විදර්ශනාව පටන් ගන්න විදර්ශනාව ආරම්භ වෙන්නේ. අනේ විදර්ශනාවට එකක් දාලා තිනවා. එහෙනම් මේ 40 නෝන එකක් අරගෙන අතීත අනාගත දෙක අතහරින්න ඕනේ. අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරිනවා. ඇයි අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ? අතීතේ මැරිලා ඉවරයි. මැරිච්චයත් එක්ක සම්බන්ධකම් පවත්වන එක මෝඩකමක්. ඒ නිසා අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කිව්වා. ඉපදිලා නැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වන එකත් මෝඩකමක්. තව මොහොතකින් ඇති වෙන සිතුවිල්ල අපි කාටවත් කියන්න බෑ. ඒ සිතුවිලි තාම ඉපදිලා නැහැ. ඒ පිළිබඳව සිතුවිලි හදනවා නම් ඒකත් අඥානකම. තථාගතයන් වහන්සේ දේශනා කරන වර්ණම වර්තමානයේ සිදුවෙන සිදුවීම් තුළ විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්න. ඒතර අතීතය අතහැරිය අනාගතය අතහැරිය සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට හොඳයි. මොනවා හරි දෙයක් මම ලබා ගන්නවා කියලා වාඩි වුණොත් භාවනාවට ඒ දේ ලැබෙයි. නොලැබෙන එකම දේ නිවන. සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට වෙන මොනවත් ලැබෙන්නේ නැහැ. ලැබෙන එකම දේ නිවන. ඇයි? නිවන තියෙන බලාපොරොත්තු රහිත තැන. සහිත තැන තියෙන සසර. අතීතය අල්ලගත්තොත් සසර. අනාගතය අල්ලගත්තොත් සසර. වර්තමානයේ සිදුවෙන දේ පිළිබඳව නුවණින් ඉන්න. ඒක තමයි ප්‍රඥාව කියලා කිව්වේ. අන ප්‍රඥාව. එහෙනම් සතර සතිපට්ඨානය. ඒතර ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒන් යම් සමාධියක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් සමාධි කියන්නේ සිත එක්තෙන් බව අරමුණක වැඩි වේලාවක් පැවැත්වීමේ හැකියාව. ඒකට තමයි සමාධි කියන්නේ. ඒ සමාධිය ටිකක් ඇති කරගන්න ඊට පස්සේ ඒක තව තියෙනවා සතර ඉරියව්ව තුළ Tamanට අපහසු නම් Tamanට හිතෙනවා නම් මට සමාධිය අඩුයි කියලා සියුම් සමාධියක් එන්නේ ඉස්සලාම ගන්න කමටහන තුළ ඊට පස්සේ සතර ඉරියව්වම පවත්නවා 100න් යුක්තව. නැගිටිනකොට නැගිටින බව විතරයි දැනගන්නේ වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ. සක්මන් කරනවා නම් සක්මන් කරන බව විතරයි දැනගන්නේ. වාඩි වෙනවා නම් වාඩි වෙන බව විතරයි දැනගන්නේ. සතපෙනවා නම් නිදා ගන්නවා නම් නිදා ගන්න බව විතරයි දැනගන්නේ. ඒ ඉරියව් හතර තුළ. ඒකට කියනවා ඉරියාපත භාවනා කියලා. ඒ හතර තුළ සිත පවත්වනවා. සතර ඉරියව් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට හිතෙනවා නම් මට තවත් මදි සමාධිය එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය මගේ තාම සිත වික්ෂිප්ත වෙනවා මගේ සිත තාම විසිරෙනවා විවිධ අරමුණු වල තාම එල්ලෙනවා කියලා තමන්ට හිතෙනවා නම් යම් කාලයක් වෙන් කරගෙන ඒක සාමාන්‍යයෙන් ඉස්ලාම විනාඩි 10ක් වුණත් කමන්නේ වෙන් කරගෙන ඒ විනාඩි 10 තුළ සිදුවෙන සියලුම ක්‍රියාවන් ඒ කරන ක්‍රියාව පිළිබඳ විතරක් සිත තියන්න. ඕනම වැඩක් කරන්න පුළුවන්. gedara dore වැඩ කරන්න ඕනම වැඩක් කරත හැකියි. ඒ සියලුම කරන ක්‍රියාවන් පිළිබඳව විතරයි සිත. අතීත අනාගත දෙක අතහැරලා. එතකොට ඒ ඕනම කාර්යයක් කරන්න පුළුවන් ඒ කාර්යය තුළ සිත හිටිනවා. අන්න සිත හොඳට සමාධි වෙන ඊට පස්සේ බලවත් වෙන සමාධිය. සිත ඒකාග්‍රතාවය බලවත් වෙනවා. ඒක අපට ඕනේ විදර්ශනාවට යන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් ওই පංචස්කන්ධය බෙදන්න. දැන් ස්කන්ධ පංචකය බෙදන්න. අධ්‍යාත්මයෙන් පටන් ගන්න. අධ්‍යාත්මය ඇතුළතින්ම පටන් ගන්න. බෙදන්න වෙන් කරන්න. 42කට වෙන් කරන්න පුළුවන්. කොහමද? 20ක් තද ගතියට අයින් කරන්න පුළුවන්. 12ක් දියර ගතිය, ආපෝ ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතියට අයින් කරන්න පුළුවන්. හතරක් තේජෝ ධාතුවට අයින් කරන්න පුළුවන්, හයක් වායෝ ධාතුවට අයින් කරන්න පුළුවන්. 42කට ගන්නත් පුළුවන්. අපහසු නම් 32කට ගත්තත් ඇති. කුණුප කොටස් 32ක් තියෙනවා. කුණු වෙච්ච කොටස් 32ක්. කුණු වෙලා යන කොටස් 32ක්. අන්න එකින් එක එකින් එක එකින් එක ගන්න. කෙස්, ලොම්, නිය, දත්, සම්. සම්, දත්, නිය, ලොම්, කෙස්. දැන් ඒ විදිහට ඉස්සලා හොඳට පාඩම් කරගන්න ඕනේ මේක. 32ම. ඉස්සලා 20ක් අරගන්න. තායි ගන්නවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉහළ පහළ යන්න ඕනේ. කෙස් ලොම් නිය දත් සම්. හැබැයි කෙස් කියනකොට කෙස් වල සිත තියෙන්න ඕනේ. බාහිරට යන්න බෑ. ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕනේ. නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕනේ. දත් කියනකොට දත් වල සිත තියෙන්න ඕනේ. සම් කියනකොට හැම තුල සිත තියෙන්න ඕනේ. ආයි නැවත උඩට එනකොටත් ඒ විදිහමයි හම් කිය සම් කියනකොට සමේ සිත තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට සිත තියෙනවා ඒ ස්ථානයට ඒ අවස්ථාවේ. ඉතින් ආයි ගන්න තවත් පහක්. කෙස් ලම් නිය දත් සම්. සම් දත් නිය ලම් කෙස්. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු වකුගඩු ඇටලොඳ ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් ශරීරයට අපහසුවක් නැතුව Tamanට අපහසුවක් නැති ආකාරයට වඩාත් වේගයෙන් යන්නේ නැතුව වඩාත් හිමින් යන්නේත් නැතුව මෙනෙහි කරනවා. ඇයි මේ මෙනෙහි කරන්න කිව්වේ? මේ තියෙන කොටස් ටිකක් කියන එක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ, සිතේ සනිටුහන් වෙන්න ඕනේ, සිතේ පළපදියම් වෙන්න ඕනේ. තියෙන කොටස් ටිකක්මයි. අනේ එතනදී මේ මමත්වයේ කියන එක බැහැර වෙනවා. ඇයි? කොටස් 32ක් සිතට අනුගත වෙලා තියෙනවා. මානසින් දකින්නේ කොටස් 32. දෙතිස් කුණප කොටස්. ඊට පස්සේ අනිත් ඒවාත් ගන්න ආපෝ දාත් වෙනොත් හතර හතර ගන්න. කෙල සෙම සොටු කඳුළු කඳුළු සොටු සෙම කෙල ඒ ආදි වශයෙන් හතර හතර ගන්න. ඒතර කෙල කියනකොට කෙලවල සිත තියෙන්න ඕනේ. සෙම කියනකොට සෙමවල සිත තියෙන්න ඕනේ. සොටු කියනකොට සොටුවල සිත තියෙන්න ඕනේ. කඳුළු කියනකොට කඳුළුවල සිත තියෙන්න ඕනේ. අනේ ආදි වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අතීත අනාගත දෙක අතහැරලා මෙනෙහි කරනවා. එතකොට කොටස් 32 හොඳට වෙන් වෙලා පේනවා. දර්ශනය වෙනවා. දකිනවා. පුජ්‍යලයේ දකින්න බෑ. ඒ කොටස් 32කින් එක කොටසක්වත් පුජ්‍යලයකටයි තේවත් නෙමෙයි. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව දකිනවා. ඒ දැකීම දර්ශනයයි. අන්න ඒ විදිහට ඊට පස්සේ ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් විදිහකට මෙනෙහි කරන්න. කොහොමද? කෙස්වල තියෙන වර්ණයක්. සෑම කොටසකම තියෙන වර්ණයක්. ඔය 32ෙම තියෙන වර්ණයක්. වර්ණ වශයෙන් බලන්න. වර්ණ වශයෙන් මෙනෙහි කරන්න. වර්ණ වශයෙන් සිතට අනුගත කරගන්න. වර්ණ වශයෙන් සිතේ සනිටුහාන් කරගන්න. සිතේ බලවත් කරගන්න මේ වර්ණය. කෙස් කළු පාට ඒවා තියෙනවා, සුදු පාට ඒවා තියෙනවා, දුඹුරු පාට ඒවා තියෙනවා. මේ විවිධ වර්ණයන්ගෙන් යුක්තයි. වර්ණයක් තියෙනවා. ඒ වගේම සිතට අනුගත කරගන්න සිතේ හොඳට සනිටුහාන් කරගන්න සිතට හොඳට බලවත් කරගන්න ඒකේ ගන්ධයක් තියෙනවා තියෙනවා ඒකේ ස්වභාව ගන්ධයක් තියෙනවා ඒ වගේම ඒක තියෙනවා සටහනක් සෑ ඔය කොටස් 32කේම තියෙනවා සටහන කෙස්වල තියෙනවා සටහන දික්කේව තියෙනවා කෙටිේව තියෙනවා පුපුරච්චේව තියෙනවා ඒ ආදි වශයෙන් තියෙනවා සටහන් වශයෙන් තියෙනවා පිහිටි ස්ථාන වශයෙන් උත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කරන්නකො පිහිටි ස්ථාන වශයෙන්. කෙස් තියෙන්නේ කොහෙද ලොම් තියෙන්නේ කොහෙද නිය තියෙන්නේ කොහෙද දත් තියෙන්නේ කොහෙද සම් තියෙන්නේ කොහෙද මස් තියෙන්නේ කොහෙද නහර තියෙන්නේ කොහෙද ඇට සැකිල්ල කොහමද පිහිටලා තියෙන්නේ ඒ ඇතුලේ තියෙන ඇට මිදුළු කොහමද වකුගඩු කොහමද පෙනහල්ල කොහමද ඒ আদি වශයෙන් හොඳට බලන්න පිහිටි ස්ථාන වශයෙන් ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඔක පිළිකුල්ද නැද්ද කියලා බලන්න. දැකලා අවබෝධ කරගන්න. ඔය එකක්වත් ආසාවෙන් පරිහරණය කළ යුතු ඒවා නෙමෙයි. පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා. පාට කර කර ලස්සන කර කර සරස සරස තියාගත යුතු ඒවා නෙමෙයි. ස්වභාවයෙන්ම දුර්ගන්ධයෙන් යුක්ත අහක දැමිය යුතු පිළිකුල් දේවල් හැටියට දැర్శණය වෙනවා නම් හැබැයි ඒ තුල වැඩෙන්නේ සමතයයි. ඒ තුල වැඩෙන්නේ සමතයයි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. දැන් බුදුරජාන් වහන්සේ තාම දේශනා කරන්නේ මේ සතර මහා තාම විදර්ශනාවට ගන්න තථාගතයන් වහන්සේ. ඒ වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් බලනකොටත් වැඩෙන්නේ සමතේමයි. හැබැයි කෙස් ටික අරගෙන සතර මහා ධාතු හැටියට දැක්කොත් අන්න විදර්ශනා. අන්න විශේෂ දර්ශනය. අන්න පටන්ගත විදර්ශනාව. දැන් බලන්න ඕක. ඒතකොට සමතයම විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතේ නවත්තලා විදර්ශනාවට යන්නත් පුළුවන්. කොහොමද සමතයම විදර්ශනාවට හරවන්නේ? ඔය සියල්ල මෙනෙහි කරේ සිතින්. සිතින්නේ මෙනෙහි කළේ. එතකොට සිත කොහෙද හටගන්නේ? හෘදේ වස්තුව ඇසුරු කරගෙන. හෘදේ වස්තුවේ තියෙන අනුකෝප භාගයක විතර ලයක් එළය ඇසුරු කරගෙන හටගන ශක්ති විශේෂයක් ඒකට සිත කියනවා. එහෙනම් මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ මෙයා ඇසුරු කරන්නේ හෘද වස්තුව. හෘද වස්තුව මොන වෙන්ද හැදිලා තියෙන්නේ? අන සමතේ හැර හැරුව විදර්ශනාවට. හෘද වස්තුව හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. ආ සතර මහා ධාතුන්ගෙන් හෘද වස්තුව හැදිලා තියෙන්නේ. ඒතර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච හෘද වස්තුව ඒක විතරද තියෙන්නේ? නෑ තව 31ක් තියෙනවා. අන්න වෙන් කරන්න. එතකොට සියලුම දේවල් ගන්න වෙන්නේ 31ම ගන්න වෙන්නේ සතර මහා ධාතු හැටියට. අන්න විදර්ශනා. අන්න විදර්ශනා පටන් ගත්තා. දැන් එතකොට එතන ඉඳලා දකින්නේ ඒ කොටස් හැටියට නෙමෙයි ඒ සියලුම කොටස් නිර්මාණය වෙච්ච සකස් වෙච්ච දේවල් හැටියට ඒ තමයි සතර මහා ධාතු හැටියට. අන්න බුදුරජාන් වහන්සේ දේශනා. කාය කායනුපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්න. කායේ කය අනුපස්සී විහෙරති. ආයි බුදුරජාන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති. දැන් විදර්ශනාවට හරවලා ආයි බුදුරජාන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ ලස්සන ඵලයක් දැන් උපදවගෙන තියෙන හේතුන්ගෙන් තමයි උපදවාගත්තේ මෙතනට එනකන් ආවේ. සත්පුරුෂ ආශ්‍රය ඒ හේතුව නිසා සද්ධර්මය ශ්‍රවණය කළා. සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා සද්ධාව හටගත්තා. සද්ධාව නිසා නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කිරීම නිසා මනා නුවණක් ඇති වුණා. මනා නුවණක් ඇති වීම තුළ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වීම නිසා ත්‍රිවිධ සුචරිතයේ යෙදුණා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානේ වඩනවා. මනු මේ එකින් එකට හේතුඵල. ඒ හේතුව නැත්තම් ඉදිරි ඵලයක් හදන්නම බෑ. එහෙනම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාවේ අවස්ථාවේ දැනගන්න දැකගන්න. කායික දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් කායික දුක් වේදනාවක් විඳිමින් ඉන්නේ. දැනගන්න දැකගන්න. කායික සැප වේදනාවක් විඳිනවා නම් කායික සැප වේදනාවක් මම දැන් විඳිමින් ඉන්නේ. ඒ අවස්ථාවේ විඳින වේදනාව දැනගන්න. මානසික දොම්නස් වේදනාවක් විඳිනවා නම් මානසික දොම දොමනස් වේදනාවක් මම දැන් විඳිනවා කියලා ගන්න. මේ සම්මුති දේශනාවක්. ඒ සම්මුති දේශනාව තුළ දේශනා කරන්නේ පෙන්වන්නේ හේතුඵල. මේ හේතුයෙන් මේ ඵලය හටගන්න ආකාරය. මේ තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. එහෙනම් අපි නිවනට යනවා නම් මේ හේතුඵල අනුවම ඕනේ යන්න. එහෙනම් මානසික සුව වේදනාවක් විඳිනවා නම් මානසික සුව වේදනාවක් විඳිනවා කියලා දැනගන්න දෙක ගන්න. මානසික දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් මානසික දුක් වේදනාවක්, දෝමනස්ස වේදනාවක් විඳිනවා කියලා දැනගන්න, දැකගන්න. ඒ වගේම ඉන්ද්‍රියන් මූලික කරගෙනත් හට ගන්නවා වේදනා. චක්කු සම්පසජා වේදනා. ආ මම දැන් මම දැන් ඇහෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව විඳිමින් ඉන්නවා. චක්කු සම්පසජා වේදනා. මම දැන් කනෙන් ශබ්දයක් අහලා ඒ පිළිබඳව විඳිමින් ඉන්නවා. බලන්න පුළුවන් Tamanට. මම නාසයෙන් ගන්ධ ගන්ධයක් ආග්‍රහණය කරලා ඒ පිළිබඳව විඳිමින් ඉන්නවා. ගාන සම්පස්සජ වේදනා. මන් දිවෙන් රසයක් වින්දනය කළා ඒ පිළිබඳව විඳිමින් ඉන්නවා දැන්. චිව සම්පස්සජ වේදනා. කාය සම්පස්සජ වේදනා. මම කය මූලික කරගෙන සුව වේදනාවක් විඳිනවා. කාය සම්පස්සජ වේදනා. විඳිනවා කියලා දැනගන්න. මනෝ සම්පස්සජ වේදනා. මම මනස මූලික කරගෙන අරමුණු සුභ අරමුණු, ඊටුණු අරමුණු පිළිබඳව සිතලා ඒ පිළිබඳව විඳිමින් ඉන්නවා මනෝ සංපස්සජා වේදනා. ඒ විඳින වේදනාව ඒ අවස්ථාවේදී දැනගන්න, දැකගන්න. වේදනානුපස්සන. චිත්තේ චිත්තානුපස්සන. සිත හැසිරෙන ආකාරයත් බලන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සිත හැසිරෙන ආකාරය බලන්න. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න, දැකගන්න. රාගය කියන්නේ ඇලුනා. යම් තැනක සිත ඇලුනාද ඒක දැනගන්න ඒක දැක ගන්න රාග සහිත සිතක්. රාග රහිත සිතක් නම් රාග රහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න දැක ගන්න. දේශ සහිත සිතක් ඇති වුණොත් දේශ සහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න ඒ අවස්ථාවෙම දැක ගන්න. දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න ඒ අවස්ථාවෙම දැක ගන්න. මෝහ සහිත සිතක් නම් මෝහ සහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැක ගන්න. මෝහය රහිතයි. නෑ මම දැන් ප්‍රඥාවෙන් බලන්නේ. මම නුවණින් බලන්නේ. මෝහ රහිත සිතක් නම් මෝහ රහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, දැක ගන්න. චිත්ත චිත්තානුපස්සී විරති. උසස් සිතක් නම් උසස් සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැක ගන්න. පහත් සිතක් නම් පහත් සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. සමාහිත සිතක් නම් සමාහිත සිතක් කියලා ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. උද්දච්ච සිතක් නම් උද්දච්ච කියන්නේ වික්ෂිප්ත වෙන, විසිරෙන, විසිරුණු සිතක් නම් විසිරුණු සිතක් බව ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. ඒතර සමාහිත සිතක් නම් ඒ අවස්ථාවෙම දැනගන්න, ඒ අවස්ථාවෙම දැකගන්න. මානෙන් යුක්ත සිතක් නම් මානෙන් යුක්ත සිතක් කියලා දැනගන්න, දැකගන්න. මානෙන් තොර වූ සිතක් නම් මානෙන් තොර වූ සිතක් කියලා ඒ අවස්ථාවේම දැනගන්න ඒ අවස්ථාවේම දැකගන්න. අන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතේ සිතානුව බලමින් වාසය කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දේශනා කළා ප්‍රකාශ කරනවා මහණෙනි. මේ සතර සතිපට්ඨානය යම්කිසි කෙනෙක් අවම දින 7ක් උපරිම වසර 7ක් නිවැරදිව වැඩුවොත් මම ඇප වෙනවා. මම කැප වෙනවා. ඒ අයට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න. මොකද්ද? අනාගාමි ඵලය හෝ අරිහත්ත්වය. ඒ නිසා තමයි කායන අයම් බික්කවේ මග්ගෝ කිවි. එහෙනම් අවම දින හතක් නිවැරදිව සතර සතිපට්ඨානයේ යෙදුනොත් උපරිම වසර හතක් මේ කාලය තුල නියත වශයෙන්ම ලැබෙනවා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයේ ධර්මයේ මොකද්ද ධර්මය? කාමච්ඡන්දයෙන් යුක්ත සිතන්න කාමයේ කාමච්ඡන්දය මගේ සිත තුළ තියෙනවා කියලා දැනගන්න දැකගන්න. අර කාමයන් පිළිබඳ ඇති වෙන කැමැත්ත. කාමච්ඡන්දය. කාමච්ඡන්දය මගේ සිතේ දැන් නැත්තම් දැන් මගේ සිතේ කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න දැකගන්න. යම් වෙලාවක නූපන් කාමච්ඡන්දයක් උපදීද ඒකක් දැනගන්න, ඒකක් දැකගන්න. ඒ උපන් කාමච්ඡන්දේ ප්‍රහීනද? ඒ කියන්නේ මතු නූපදීද? ඒකක් දැනගන්න, ඒකක් දැකගන්න. ඒ ප්‍රහීන වූ කාමච්ඡන්දේ මතු නූපදීද? ඒකක් දැනගන්න පුළුවන්, දැකගන්නත් පුළුවන්. අන්න ධම්මානුපස්සන දැන් අපිට තියනවාද කියලා එතකොට තමන්ම තමයි දැනගන්නේ තමන්ම තමයි දැකගන්නේ අන්න මේ විදිහට යම්කිසි කෙනෙක් තොරක් කායේ කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේ විදිහට සතර සතිපට්ඨානේ වඩනවා නම් එයාට වැඩෙනවා ඊ타ත්ම ලස්සන ඒක හේතුව ඒ හේතුයෙන් සතර සතිපට්ඨානේ වැඩිම නැමැති හේතුයෙන් එයා තව ලස්සන ඵලයක් උපදවනවා ඒ තමයි බෝධිඅංග බෝධිඅංග බුද්ධියට හේතු වෙන අංග හතක් තියෙනවා සතිය, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. ඒ අරිහත්ත්වයට මෙහෙන් තියෙන අංග හත හැබැයි කොයි වෙලේ හරි උපදිනවා. ඒ හත උපදුනේ අර ලස්සන හේතුයෙන් මොන හේතුයෙන්ද? සතර සතිපට්ඨාන නැමැති හේතුයෙන් තමයි ඒ ඵලය උපදුවේ. බෝධිඅංග බුද්ධියට හේතුව අංග සතිය කිව්වේ හොඳ 100. ධම්මවිචි කිව්වේ ප්‍රඥාව දැන් හොඳට අවබෝධයි හේතුඵල ධම. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඥාන උපදවාගෙන තියෙනවා. සම්මර්ෂණ ඥානය. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව්‍ය ඥාන, බංගානුදර්ශන ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනවානුදර්ශන ඥාන, මුංචිත කමංචතා ඥාන, ආදී වශයෙන් නිබ්බිදානා ඥාන, මුංචිත කමංචතා ඥාන මේ ආදී වශයෙන් ඥානත් උපදිනවා. ඒ ධම්මවිචි සති ධම්මවිචි වීරිය. ඒ සඳහා දැන් නිරන්තරයෙන් වෙර වඩනවා, මහන්සි ගන්නවා, උනන්දු වෙනවා, ඉතිරි කරුණු ටික සම්පූර්ණ කරගන්න. වීරිය ප්‍රීති ලොකු සතුටක් ඇති වෙයි. ඒ ඇති වෙන්නේ ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ හා ධර්මයේ මහා සංඝරත්නයේ තුනුරුවන් කෙරෙහි පිළිබඳ ඇති වෙන අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා. සතිය ධම්මවිචේ වීරිය ප්‍රීති පස්සද්දී කාය චිත්ත දෙක හොඳට සංසිඳෙනවා. පස්සද්දි සමාධි හොඳ සිතට සිත තැන්පත් ඒකාග්‍රතාවයෙන් යුක්තයි. ඒ සමාධිය ලෞකික එකක් නෙමෙයි ඒ සමාධිය ලෝකෝත්තර එකක්. කොහොමද ලෝකෝත්තර එකක් වෙන්නේ ඒක? අංග හතක් පිරිවර වෙලා ඉන්නේ එකට. මොකද්ද? යම් වෙලාවක ඒවි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග හත පිරිවර වෙලා ආවොත් සිතේ ඒකාග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් ඒ තමයි ලෝකෝත්තර සමාධිය. ඒ තමයි සම්මා සමාධිය. අන්න දොර සතිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. සිත තියෙන උපේක්ෂාවේ ඒ තමයි අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා වූ උපේක්ෂාව. අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා උපේක්ෂාව. ලාභ ලාභය අසයස නින්දා ප්‍රශංසා සැප දුක හැමේ නොසැලෙන සිතක් අකම්පිත සිතක් එතන ශෝකයක් නැහැ ඇලීමක් නැහැ ගැටීමක් නැහැ අන්න බෝධිඅංග ලස්සන ඵලයක් ඉපදුවා ආයෙක හේතුවක් වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්න ඒ මොකද්ද විද්‍යා විමුක්ති විද්‍යා විමුක්ති විමුක්ති කිව්වේ නිදහස් වුණා සියල්ලෙන්. ඒ කියන්නේ නිවන අවබෝධ කළා කියන එක තමයි. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලය අවසන් වෙලා තියෙනවා.